Minister FM, the real singers. සිරස් FM ගුවන් විදුලියෙන් ඔබට ජීවත් වීමේ කලාව කියලා දෙන ජීවිතේ දහම් පාසල වගේ ධර්මාසනය අඟහරුවාදා දේශනාව අදත් ඔබේ ජීවිතයට අලුත් පාඩමක් අරගෙන මේ විදිහට ආරම්භ වෙනවා. පසුගිය ජාතික නිදහස් දිනය ඒ විදිහට ගෙවිලා යද්දී ඒ ආසන්න දිනවල අපේ රටට අදාළව සිදුවෙච්ච සමාජය කලඹවපු ආන්දෝලනාත්මක සිදුවීම් නිසා නිදහස අගය කරන බොහෝ දෙනෙකුට අමුතු ආකාරයේ ප්‍රායෝගික නිදහසක් දැනුණා වගේ ගතියක් අපිටත් දැනෙනවා. වේලුපිල්ලේ ප්‍රභාකරම් කියන ලේ පිපාසිත මිලේච්ඡ මිනිමරුවා ඝාතනය වූ දවසේ සතුටු වුණා වගේ එදා සැනසුණා වගේ අපේ රටේ කොයි කවුරුත් සිංහල මිනිස්සු මුස්ලිම් මිනිස්සු දෙමළ මිනිස්සු කවුරුත් අමුතු ආකාරයේ සැනසීමකට සැනසුම් සුසුමක් හෙළන තැනකට පත්වෙන ආරංචි අපිට ලැබුණා. ඒ ලේපිපාසිත මිලේච්ඡ ත්‍රස්තවාදියාගේ බෝම්බවලට අහුවෙලා පාර යන මිනිස්සු අහිංසක ළමයි මැරුණා වගේ පහුගිය කාලේ මේ රට ත්‍රාසයෙන් බීතියෙන් වෙලාගත්තු සංවිධානාත්මක අපරාධ කල්ලිවල පාතාලයේ ගැටුම් නිසා මේ රටේ අහිංසක දරුවෝ පාසල් යන ගමන් පාරේ මැරුණා ඔබට මතකද ඒ ඒ අය වෙඩි තියාගද්දී ඒවා වැදිලා අහිංසක අම්මලා මැරිලා වැටුණා මතකද මොකුත්ම දන්නේ නැතුව තමන්ගේ වාහනයෙන් ගෙදර ආපු මිනිස්සුන්ට වැරදිලා වෙඩි තියලා පාරේ මැරුණා මතකද ඒ විනාශ වෙලා ගියේ මේ රටේ අහිංසක වැදගත් ජීවිත. හිතන්න ඕක ඔබට වුණා නම් ඔබේ ජීවිත මේ වෙනකොට මොන තරම් අසාර්ථකද? සමහර විට ඔබේ දරුවා නම් ඒ, සමහර විට ඔබේ බිරිඳ නම් ඒ මැරුණි. ඒ මියගිය ඔබේ සැමියා නම් ඔබ මේ වෙනකොට කොයි තරම් අසරණද? දැනෙනවද ඔබ වගේම තවත් මිනිස්සු නිර්පරාදේ අසාධාරණේ මියගිය මිනිස්සු නිසා ජීවිත අසරණ තත්වයට පත් වෙලා තේනවා. මේ රට වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදයෙන් මුදාගත්තට මොකද ආපහු වතාවක් තුවක්කු ගැටෙන හඬ වෙඩි තියෙන හඬ ඇසෙන අපරාධ කරුවන්ගේ තිප්පොලක් බවට පත් වීගෙන ආවා. නමුත් එකපාරට සිද්ධ වෙච්ච සිද්ධියක් නිසා අපේ රටේ මිනිස්සුන්ට ආයෙත් සැනසීමේ මේ මහ පොළොවේ ජීවත් වෙන්න පුළුවන් තත්වයක් උදා වෙයි කියලා පුංචි බලාපොරොත්තුවක් ඇති වෙලා තියෙනවා. මේ රට විනාශ කරපු මේ රට බීතියෙන් මුසපත් කරපු ඒ පාතාලය සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩ පවත්වන්න මොනවා හරි මේ රටේ සිද්ධ වෙයි කියලා පොඩි බලාපොරොත්තුවක් මිනිස්සු ළඟ ඇති වෙලා තියෙනවා. පින්වත්නි, අපි එහි විශාලම ගෞරවය දෙන්න ඕන අපේ රටේ පොලිසියට සහ බුද්ධි අංශයට ලබා දිය යුතුයි. නමුත් පොසත් පින්වත්නි හිතන්න සංවිධානාත්මක අපරාධ කල්ලි මෙහි වූ අපරාධකරුවන් අත්අඩංගුවට ගත්තාට ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාවාරම් මෙහෙවපු අපරාධකරුවන් අත්අඩංගුවට ගත්තාට මේ රටේ එවැනි ප්‍රශ්න ඔයින් සදහටම නිමා වේවිද? ඒ අය අත්අඩංගුවට පත් වූ පමණින් ඔබේ දරුවන් මද්ද්‍රව්‍ය භාවිතයට යොමු වීමේ තියෙන අවදානම උතනින් අතර වේවිද? ඔවුන් අත්අඩංගුවට ගත්තයි කියලා මේ රටේ තව දුරටත් ඔබ ආරක්ෂිතද? බෝසත් පින්වත්නි, අපේ රටේ මිනිස්සු හරි පුංචි දෙයකින් සැනසීමටපත් වෙනවා. සේරම හරි කියලා හිතනවා. යම් යම් පාලකයෝ පත් කරගත්තාම සේරම හරි කියලා හිතෙනවා. එක්කෙනෙක් දෙන්නෙක් මැරුණාම දැන් රටට හරියයි කියලා හිතෙනවා. එයා වෙනුවට මෙයා ගෙනාවම හැමදේම හරියයි කියලා හිතෙනවා. අපරාධකරුවෙක් අත්අඩංගුවට ගත්තාම දැන් මේ තියෙන සියලු අපරාධ මෙතනින් නතර වෙයි කියලා හිතනවා. ඒ අපේ රටේ මිනිස්සුන්ගේ තියෙන අහිංසකකම බලන් ඉන්නකෝ එහෙම වෙන්නේ නැහැ. බෝසත් පින්වත මතක තියාගන්න හිතත් ඔබේ දරුවා මද්‍රව්‍ය භාවිතයට යොමු වීමේ අවදානම ඒ විදිහටම තියෙනවා. හෙටත් ඔබ නිර්පරාදේ අනුන්ගේ වෙඩි පහරක් කාලා මහමග මැරිලා වැටෙන්න තියෙන ඉඩකඩ එහෙමම තියෙනවා. නොකල වරදකට සැකකරුවෙක් වෙලා ඔබ හිරගත වීමේ අවදානම ඒ විදිහටම තියෙනවා. සමාජයේ සංගායනා කරන සිරස FM අඟහරුවාද ධර්මාසනයෙන් අද ඔබපත් වෙලා ඉන්නේ අනාරක්ෂිත අවදානම ගැන ඔබට පැහැදිලි කරන්නත් එයින් මිදෙන්නට ධර්මානුකූලව ඔබට මඟ පෙන්වන්නටත් අපි අදහස් කළා. අමිතාත්තේ බෝසත් දුවේ පුතේ හිතන්න ඔබ මේ සමාජය තුළ කොතරම් අනාරක්ෂිතද හිතන්නකෝ ඔබ උදේම ලැහැස්ති වෙලා බස් එකේ නැගලා ගමනක් යනවා මුල් හරියෙන් ගොඩ වුණාම ඔබට සීට් තියෙනවා ටිකක් වෙලා යනකොට බස් එකේ සෙනඟ පිරෙනවා ඔබ ඔබේ සීට් එකේ වාඩි වෙලා යනකොට රූමත් කාන්තාවක් ඇවිදින්න ඔබ ළඟ හිට ගන්නවා එයාගේ බෑග් එක ඔබට දෙන්න වගේ හදනකොට සමහර විට අපේ පිරිමි පැනලා ගන්නේ හරි ආසයිනේ කාන්තාවන්ට උදව් කරන්න අන්න එහෙම දීපු බෑග් එකක් ඔබ තුරුළු කරගෙන ඔඩුක්කේ තියාගෙන ඉන්නකොට ඔබට නිින්ද යනවා. දන්නවද? ඒ රූමත් තරුණිය මද්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ හිතන්නේවත් නැති අය තමයි ගංජා ගෙනියන්නේ, කුඩු ගෙනියන්නේ. ඔය කියන දහසකුත් එකක් ජහජරා මද්ද්‍රව්‍ය සමහර නළුවෝ, සමහර නිලියෝ, ගායකයෝ, ගායිකාවෝ පවා එවැනි මද්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම වලට දායක වෙලා තියෙනවා. එවැනි දේ කරපු අය වරින් වර වරින් වර ඒ වැරදි වලට කොටු වෙලක් තියෙනවා. දැන් බස් එකේදී ඔබට බෑග් එක දීපු අර තරුණිය ඔබ කොහොමද දන්නේ ඇය මද්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන කෙනෙක්ද නැද්ද කියලා? මෙහෙමයි කියලා බස් එකේදී කාට හරි උදව් කරන එක නවත්තන්න එපා. හැබැයි ඔබ විමසිලිමත් වෙන්න. මේ එහෙම දොර දන් දෙන කාලයක් නෙවෙයි බෝසත්ත්වන්වත්නි. ඔබ ඊටාම පරිස්සම් වෙන්න ඕනේ. මොකද ඔබට කරදරයක් වුණොත් එහෙම ඔබ විතරක් නෙමෙයිනේ අමාරුව වැටෙන්නේ. සමහර විට ලෙඩින් ඉන්න තාත්තව ගෙදර තියලා උසස් පෙළ ඉවර වෙච්ච ගමන් පුතා රස්සාවකට යන්නේ මුළු ගෙදරම බර කරට අරගෙන. පුතේ හිතන්න ඔයාට කරදරයක් වුණොත් එහෙම තාත්තගේ බෙහෙත් ටික අරන් දෙන්නේ කවුද? අම්මව බලාගන්නේ කවුද? ඔයාව නිදහස් කරගන්න අම්මට තාත්තට පුළුවන්ද? හිතන්න තාත්තා ඔයාගේ පිටේ කොච්චර බරක් තියනවද? දරුවෝ තුන්දෙනෙක් බිරිඳ අම්මා තාත්තා ගෙවන ණය කොච්චර දෙවල්ද එක දවසක්වත් නතර වෙලා ඉන්න ඔබට වෙලාවක් නැහැ. ඔබ ඉන්නේ ලොකු අවදානමක් ඉස්සරහා. කොහෙවත් යන අනුන්ගේ පව්වලට කරගහලා ඔබට සිද්ධ වුණොත් එimhe ඉරබත් කන්න ඔබේ මුළු පවුල් පරිසරයම කඩාගෙන වැටෙනවා. ඔබට බෑග් එක දෙනවා. ඔත්තුවක් එනවා පොලිසියට මේ බස් එකට නැග්ගා ගංජත් අරගෙන මේ කෙනෙක්. ඔය ඔත්තු දෙන්නේ ඒගොල්ලොන්ගේම අය තමා. එයාලම තමා. එයාලා පොඩ්ඩක් තරහ වෙච්ච ගමන් අනිත්‍යව පාවල දෙනවා. ඔය ජාවාරමේ හැටි චුට්ටකටවත් ගෑවෙන්න නම් එපා පුතේ. කවදා හරි පාවල දෙන්නේ. ඒ අයම තමයි. ඔබට කුඩු විකුණනවා. ඔබට ගංජා විකුණනවා. ඔබ ඒවට ඇබ්බැහි වුණාට පස්සේ ඔබට ගන්න සල්ලි නෑ. ඔබ අමාරුවෙන් සල්ලි හොය හොය ඒවා ගන්නකොට ඔවුන් ඔබට කියනවා හරි. උඹට නිකන් දෙන්නම්. ඔබ මේ ටික විකුණපන්. ඊට පස්සේ අර ගංජා අදින්න කුඩු අදින්න ඉදිරිපත් වෙනවා. ඔබෙන් වැඩ අරන් අරන් අරන් ඔබ වදයක් වෙයි කියලා හිතුනට පස්සේ ඔබව අල්ලලා දෙන්නේ ඔය වැඩේ ඔබට පවරපු කෙනාම තමයි. මෙන්න මෝ මේ වෙලාවට බස් එකට නගිනව කුඩුත් අරගෙන. සමහර විට එහෙම කෙනෙක් බස් එකට නැග්ගාම අපේ මිනිස්සුන්ගේ හිත හොඳකමට එහෙම නැත්නම් කාන්තාවන්ට පැනලා උදව් කරන්න තියෙන අප්‍රමාණ ආශාව හින්දා අර බෑග් එක ඉල්ලගත්ත වෙන්න පුළුවන්. පොලිසියෙන් අත දානකොට අර කාන්තාව ඈත තියා දැකලා ඉමීට බස් එකෙන් බැහැ ගන්නවා. මොකද වෙන්නේ? ඔබ ඔය බදාගෙන ඉන්න බෑග් එකේ ගංජා තිබිලා අහුවෙනවා. දැන් ඔබට හිතා ගන්න බෑ. අනේ මම දන්නේ මට එක්කෙනෙක් දුන්නා. එතකොට ඔබෙන් අහන්නේ කෝ දීපු කෙනා. එහෙම කෙනෙක් ඊතර නෑ දැන්. ආහා ඒව බලාගමු පොලිසියේදී. ඔබ වැදගෙන දාගන්නවා ජීප් එකට. දන්න කීයද මිනිස්සු බස් එකේ ඉන්නේ. ඔබ පොලිසියට ගෙනියන්න කලින් ගම පුරා ආරංචිය ගිහිල්ලා අරු ගංජා ගෙනහිල්ලා පොලිසියට අහුණා. ඒ විතරක් නෙවෙයි. ඉතින් එහාට ඔබට සිද්ධ වෙන දේ පොඩ්ඩක් නෙමෙයි ඔබ ගොඩක් අනාරක්ෂිතයි. හිතන්න ඔබ කුලී රටයක ගමනක් යනවා. ඔබ ත්‍රිවිල් එකක් ගෙන්න ගන්නවා. ඔබ ටැක්සියක් ගෙන්න ගන්නවා. ආපු ගමන් ඕකේ නැගලා ගියා මිසක් කවුද කවදද ඒ වාහනේ දිගේ අරලා බැලුවේ? කවුද ඒ වාහනේ සීට් එක යට බැලුවේ? ඔබ ගෙන්න ගත්ත නැගලා ගියා. බැරි වෙලා හරි ඔය වාහනේ ඇතුලේ සීට් එක යට වෙන්න පුළුවන්. ඩෑෂ්බෝඩ් කැබින් එකේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පිටිපස්සේ දිකිය වෙන්න පුළුවන්. ගංජා පාර්සලයක් තිබුණොත් එහෙම. මගදී පොලිසියෙන් නවත්තලා ඒක හොයාගත්තොත් ඔබට මොකද වෙන්නේ? මම දන්නේ මම මේ මෙයාගේ වාහනේ කුලියට යන්නේ කියලා ඔබ කියනකොට කුලී රත රියදුරා කිව්වොත් මම දන්නෙත් නෑ මෙයාගේ බඩු තමයි මේ දාලා තියෙන්නේ කියලා. කොහොමද ඔප්පු කරන්නේ? ආ ඒක බලාගමු උසාවියේදී කියලා ඔබව අරගෙන යන්නේ නැද්ද? ඔබ ගිහිල්ලා දවස් ගණන් කූඩුවේ ඉන්නේ නැද්ද? ගංජා අදිනවා කියලා ඔබේ මුළු චරිතයම සමාජය තුල ඝාතනය වෙන්නේ නැද්ද? ඔබට ආදරය කරපු අය පවා ඔබ දෙස වපරහින් බලන්නේ නැද්ද? බලන්න ඔබ කොච්චර අනාරක්ෂිතද? ඕකේ අනිත් පැත්තත් එහෙමයි. එදා වේල හොයාගන්න අහිංසක ටැක්සි රියදුරෝ කවුරු කතා කරත් යනවා. දෙන ඕනේ මල්ලක් කරන් පිටිපස්සේ පුරව ගන්නවා. ඔබ කොච්චර අනාරක්ෂිතද? කවුද දන්නේ මේ පැටවුවේ ගංජද කියලා? කවුද දන්නේ මේ පැටවුවේ හොරාරක්කුද කියලා? කවුද දන්නේ මේ පැටවේ කුඩු පාර්සල්ද කියලා? අනේ ඔබ ඔබේ දරුවන්ගේ කුසගින්න වෙනුවෙන් ඕනේ අවදානමක් අරගෙන ඔය ගියාට. ඒ මොහොතේ වාහනේ හිමිකරු අනිවාර්යෙන් සැකකරුවෙක්. බෝසත් පින්වත දන්නවද ඔයනි අවස්ථාවක ඔබ නිවැරදි කරුවා වුණත් සන්තකේ තබා ගැනීමම වරදක්. සන්තකය කියලා කිව්වහම වාහනේ ඔබේ නම් මද්ද්‍රව්‍ය තිබුණේ ඒ වාහනේ නම් පළමු සැකකාරයා ඔබ. ඔබට ඕක ඔප්පු කරගන්න පුළුවන් වෙයි සමහර විට. සමහර විට නොකල වැරදිවලට හිරගස වෙච්ච මිනිස්සුත් මේ රටේ අදටත් මේ මොහොතෙත් ඉන්නවා. සමහර විට ඔබ උසාවියේදී කොහොම හරි නීතිඥයෙකුගේ මාර්ගයෙන් ඔබේ නිවැරදිකම ඔප්පු කළත් ඒකට විශාල කාලයක් යනවා. ඒ තිබුණේ කුඩුද, මිනිඔලු කුඩුද, එහෙම නැත්නම් කොකේන්ද, හෙරොයින්ද ඒව පරීක්ෂා කරලා එනකම් ඔබ ඉන්න ඕන ඉරගෙදර. ඔබ ඉන්න ඕන කූරු ගැනමින්. එතකොට මොකද වෙන්නේ? දරුවන්ට කණ්ඩ දෙන්නේ කවුද? ඔබ ඒව පොලිසියද කෑ ගහලා කිව්වට පොලිසිය මහතුරුන්ට ඒක ලොකුවට අදාළ නැහැ. ඔවුන් කරන්නේ රාජකාරියක්. ඒ වෙනකොට පැය 24ක් යන්නට මත්තෙන් ඔබ දන්න හැමෝටම ඔය ආරංචි යනවා. අන්න අර හිරේ ගිහිල්ලා කුඩු ඇදලා. හිරේ ගිහිල්ලා ගංජා ඇදලා මිනිස්සු කියන්නේ ඔහොමයි. අපි හිතුවා ත්‍රිවිල් එකක් ගන්නකොට මොකක් හරි ගේමක් ගහලා ඇති කියලා. අනේ ඔබ තමයි දන්නේ ලීසින් කරලා ගත්ත කියලා. ඔබේ නඩු ඉවර වෙලා ඔබ එළියට එනකොට වාරක ඇරියස් වෙලා ඔබට වෙන්න ඕන සියලු දේ වෙලා ඔබ ආදරය කරපු ඔබේ පෙම්වතියගේ අම්මා තාත්තා කුඩුකාරයින්ට දෙන්න දුවලා අපි ගාව නෑ කියලා තීරණය කරලා ඉවරයි. ඔබේ අම්මට තාත්තට ඔබ වේපා වෙලා ඉවරයි. ඒ අහිංසක අම්මා තාත්තට සමාජයේ මිනිස්සු අපහාස කරලා ඉවරයි. ඒ නිසා අපි ඔබට අද කියනවා අඟහරුවාද ධර්මාසනෙන් මේ කියන්නේ අදින් පස්සේ කවදාවත් ඔබ කුලි රථයකින් ගමනක් යනවා නම් වාහනේ දිකිය බලන්නේ නැතුව සීට් එකට බලන්නේ නැතුව පරීක්ෂාවකින් තොරව ඒ වාහනේ නැගලා යන්න එපා පින්වත්නි ඔබ යන්නේ සල්ලි ගෙවලා ඒ මොහොතේ ඒ වාහනේ අයිති ඔබට එහෙම වටිනාකමක් ඔබට නොදෙනවා නම් ඒ රියදුරන් ඔබ පරීක්ෂා කරනකොට ඇයි ඇයි මොකද එහෙම බෑ කිව්වොත් එහෙම ඔබ කියන්න එහෙනම් යන්න මම ගෙවලා යනවනම් මට මේ වාහනේ පරීක්ෂා කරලා බලන්න අයිතිය තියෙනවා මොකද ඒක මගේ පෞද්ගලිකත්වය ඒක මගේ ආරක්ෂාව සඳහා මම ගන්න පියවරක් ඒකට අකමැති නම් ඔබ කියන්න යන්න කියලා අපි ඔබට යෝජනා කරනවා ගමනක් යන්න අන්තිම මොහොත වෙනකන් ඉන්න එපා කොච්චර හදිසි වුණත් ඔය ටික කරලා යන්න දුවට පුතාට හදිසි නම් ඔවුන් ලැහැත්ති වෙලා එනකන් අම්මා තාත්තා හරි මේ වාහනේ පරීක්ෂා කරන්නේ ඒ විතරක් නෙමෙයි. ඔබට ඉන්නවා හතුරෝ. ඔබට ඉන්නවා ඊරිසියාකාරයෝ. ඔන්න ඔය කියන නීතියේ තියෙන දුර්වලකම හරද සාක්ෂ්‍ය නීතිය ඉදිරියේ ඔප්පු කරන්න බැරිකම නිසාම ඔබට එරෙහිව ඒ අවස්ථාව පාවිච්චි කරනවා. ඔබේ හතුරෝ. ඔබේ ඊරිසියාකාරයෝ. ඔබේ වත්තට කවුරු හරි මද්ද්‍රව්‍ය විසි කරනවා. එහෙම නැත්නම් ඔබ නැති වෙලාවක ඔබේ ඇහැට වැලි ගහලා වත්තේ ලොකු පාර්සලයක් හංගනවා. ඔබේ ධර්මස්වයට ගංජා කිලෝ එකක් තිබිලා පොලිසියෙන් ඇවිල්ලා හොයාගන්නවා. ඔබ කොහොමද කියන්නේ ඔබේ නෙවෙයි කියලා? සංචකේ තබා ගැනීම වරදක්. ඔබේ වත්ත කියන්නේ ඔබේ අයිතිය. එහි වගකීම ඔබට තියෙන්නේ. අනිවාර්යෙන් ඒ මොහොතේ gedara ඉන්න කෙනා හතර පොයට සිල් ගන්න ආච්චිම වෙන්න පුළුවන්. gedara දරුවෝ වෙනුවෙන් ජීවිතය දිය කරන අම්ම වෙන්න පුළුවන්. කුස්සිය උය උයා ඉද්දි පොලිසියෙන් අල්ලගෙන යනවා. අනිවාර්යෙන් පොලිසියට කරන්න දෙයක් නැහැ. ඒ මොහොතේ ඉන්න කෙනා අත්නගුට ගත යුතුයි ගංජා ළඟ තබා ගැනීම වරදක්. බෝසත් පින්වත්නි ඒ විතරක් නෙමෙයි. පොලිසියෙන් එළවද්දී සැකකරු පලා යද්දී පාර්සලේ විසිකරන ඔබේ වත්තට අවසානයේදී මෙන්න මේ හරිය තමයි අපරාධකරු ගැවසුණේ කියලා වතු පරීක්ෂා කරද්දී ඔබේ වත්තේ තිබිලා අහුවෙනවා. ආරක්ෂිත කැමරා පද්ධතියක් තිබුණොත් ඔබට ඔප්පු කරගන්නට පුළුවන් මේක මේ කවුරු හරි විසිකලා කියන එක. එහෙම නැති වුණොත් ඒ මොහොතේ ඔබ සැකකරුවෙක් බලන්න ඔබ කොච්චර අනාරක්ෂිතද තාත්තා හිතන්න මෙච්චර බෝධිසත්ව තාත්තට මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුතෙක් හිටියොත් ඔය පුතා ගංජා ගේනවා ගෙදර කුඩු ටිකක් ගේනවා ගෙදර හංගගෙන තියන් ඉන්නවා ටික ටික බොන්න ඔය ජහජරාව ගෙදර ගෙනත් තියාගෙන ටික ටික බොනවා විතරක් නෙමෙයි යාළුවන්ට කියන මංගල් තියෙන බඩුවක් වරින් දැන් ඕම කිව්වහම ඔය පාප මිත්‍රයෝ අතරින් ඔය ආරංචි යනවනේ ඒ ඒ සමාජයේ සියලු දෙනා අතරට එතකොට කවුරු හරි ඔබත් එක්ක තියෙන තරහට ඊර්ෂ්‍යාවට පොලිසියට ඔත්තුවක් දෙනවා. මෙන්න මේ ගෙදර මෙන්න මෙතන රාක්කේ බෝතලයක් යට තියෙනවා. පොලිසියෙන් ඇවිල්ලා දැක්කා වගේ ඕක ගන්නෙ නැද්ද? ගෙදර ඉන්නේ තාත්තා. ඔබ ගිහිල්ලා ඔබේ රස්තියාදුවේ නැත්තම් රැකියාවට තාත්තා ඉන්නේ ගෙදර. තාත්තා කියයිද මන්නම් දන්නේ අපේ පුතා තමයි ඔව පාවිච්චි කරලා හැමින් කියලා කියයිද? එහෙම තාත්තලා අපේ රටේ නැහැ. සද්ද නැතුව ෂර්ට් එකක් දාගෙන එළියට බහින්නේ පොලිසියත් එක්ක යන්න ඒ රත්තරන් තාත්තා ඔබ කොහොමද එහෙම දෙයක් වුණොත් එතනින් එහාට හෘදේ සාක්ෂියට එකඟව හුස්ම ගන්නවා ඔබේ අම්මා විලාප තියයි නංගිලා අසරණ වෙයි අහල පහල මිනිස්සු ඔබේ තාත්තට නිඳා කරයි ඒ විතරක් නෙමෙයි ඇත්ත සිද්ධිය දන්න මිනිස්සු ඔබේ අම්මා ඔබේ නංගිලා දන්න අය ඔබට සාප කරයි අර අහිංසක මිනිහව මරාගත්තනම් ඔయిత වැඩිය හොඳයි කියලා. තේරෙනව නේද මේ වගේ තියෙන භයානකකම? තාත්තෝ මරලා ආනන්තරය පාප කර්මයක් කරපු අජාසත්ත කරගත්තා වගේ මහා බරපතල පාප කර්මයක් තමයි ඔබ කරගන්නේ. ඔබේ තාත්තව පන පිටින් වැළලුවා වගේ පාප කර්මයක් ඒක. තේරෙනව නේද මේ වගේ දින බරපතලකම ඔබ සෙල්ලම් කරන්නේ ජීවිතත් එක්ක ওই සෙල්ලම් කරන ජීවිතත් එක්ක ඔය ජහජරාව ගෙදරට ගේන්න එපා. අතින්වත් අල්ලන්න එපා. හිතන්න පුතේ ඔයාලගේ යාළුව අතර ඉන්නවා ගංජා බොන පෞකාර නින්දිත පෞරුෂයක් නැති මිනිස්සු. යාළුව කියලා එව්. එතකොට ඔයගොල්ලෝ දන්නවා කවුද ගංජාකාරයෝ අපේ යාළුව අතර ඉන්නේ. යාලුකම හින්දා අපි ඒව එච්චර සලකන්නේ නැහැ. ඒත් හිතන්න ඔබ අහිංසක විදියට වැඩ ඇරිලා බස් එකෙන් බැහැලා පයින් එනකොට ඔබේ අර ගංජකාර පවුකාර යාළුවා එනවා පාරේ බයිසිකලේ. ඔහුගේ කරේ තියෙනවා බෑග් එකක්. ඒකත් දාගෙන ඔබවත් ඉඳගන්න බැරි හින්දා ඔබට කියනවා ඉඳගෙන බෑග් එක දාගන්න කියලා. හතරවන් හන්දියක පොලිසියෙන් එන හැම බයිසිකලයක්ම පරීක්ෂා කරනවා. ඔබ දන්නවද ඕවා? පොලිසියෙන් ඇවිල්ලා බෑග් එක බලද්දී ඒකේ මොනවද තියෙන්නේ? ඇඳුම් කෑලි දෙකකුයි, රබර් සෙරප්පු දෙකකුයි, ගංජා මිටියකුයි. ඒ ගමම්ම රාලහාමි කන පැලෙන්න දෙකක් ගහලා ඔබව ඇදගෙන යද්දී අර යාළුවෝ කියයිද හෝ හෝ රාලහාමි ඕකමගේ උගේ නෙමේ යන්න දෙන්න. එහෙම යාළුවෝ නෑනේ. මේවා හිතලා කියන දේවල් නෙමෙයි. මේවා හැමදාම මේ මහ පොළොව උඩ සිද්ධ වෙන දේවල්. ඇත්තටම මෙහෙම දේවල් වෙලා තියෙනවා. ඔබේ නිවැරදි බව ඔප්පු කරන්න පුළුවන් උනත් ඒකට ඔබ හිතනවට වඩා ගොඩක් කල් යනවා. ඒ ටිකේදී ඔබට සිද්ධ නොවිය යුතු බොහෝ දේ සිද්ධ වෙනවා පුතේ. ඒ නිසායි අපි කියන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කිව්වා ඔබට මුලින්ම අසත්පුරුෂයෝ, පව්කාරයෝ, පාප මිත්‍රයෝ ආශ්‍රය කරන්න එපා. ඔබව අපායටමයි යදෙන්නේ. නිකන් දෝවා කිව්වේ. නිකන්ද කිව්වේ ළඟවත් ඉන්න එපා. වචනයක් කතා කරන්න එපා එහෙම අය එක්ක. එහෙම අයගේ බයිසිකලයට ගොඩ වෙන්න එපා. ඔබට අගතියක්මයි සිද්ධ වෙන්නේ. මේවා කවුරුවත් වෙන කියලා දෙන්නේ නැහැ මේ රටේ. මේවා කියන්නේ අඟහරුවාදා ධර්මාසනයෙන් පමණයි. අන්න ඒ නිසයි අම්මලා තාත්තලා ධර්මාසනයට මේ තරම් ආදරය කරන්නේ. අම්මලා අඬා අඬා කඳුළු සලමින් අපිට පින් දෙන්නේ. අනේ අපේ දරුවෝ ටික යහමගට ගන්න ඔබ වහන්සේලා කරන මෙහෙවර සිරස් FM ගුවන් විදුලිය කරන මෙහෙවර මේ වැඩසටහනේ නිෂ්පාදකතුමා ගයශ්‍රී ගමගේ මැතිතුමා කරන මෙහෙවර කඳුළු සලමින් අගය කරමින් පින් දෙන්නේ අන්න ඒ නිසයි. ඒවා වෙන කවුරුවත් කියලා දෙන්නේ නැහැ. මේවා කිසිම ධර්ම දේශනාවක කියලා දෙන්නේ නැහැ. සමහර තරුණ පුතාලා ඉන්නවා වැඩ ඇරිලා ගෙදරාවට පස්සේ පුරුද්දක් විදියට නාලා හොඳ ඇඳුමක් දාගෙන ආයෙ යනවා හන්දියට. නැත්තම් වංගුවට. ගිහිල්ලා බෝක්කුවක් උඩට වෙලා කතා කර කර ඉන්නවා. ඔබ හොඳටම දන්නව සමහර විට ඒ බෝක්කුව පල්ලෙම හිඳිලා ගිය ඇලේ යට ඉඳගෙන තව කට්ටියක් උඩු ගහනවා. අපි නෑනේ ඕවට. ඔබ ඉන්නව බෝක්කුව උඩ ඉඳගෙන. ඔබ නරක නෑ තමයි පුතේ. හැබැයි ඔබ ඉන්නේ නරක තැනක. ඔබ ඉන්නේ ඔබේ ගමේ වෙල්යායේ සිසිලස විඳිමින් බෝක්කුව උඩ තමයි. හැබැයි මේ බෝක්කු පල්ලේ තව පිරිසක් කුඩු ගහනවා. පොලිසියෙන් ජීප් එක එනවා. පොලිසියෙන් ඇවිල්ලා නවත්තනවා. තොරතුරක් දැනගෙන උන් එන්නේ. බෝක්කු පල්ලේ කුඩු ගහපේ උන් විතරක් නෙමේ. බෝක්කුව උඩ හිටපු අයත් අරගෙන යනවා. මතක තියාගන්න. හිතන්නකෝ සමහර විට ඒ කුඩු ගහලා පොලිසියෙන් අල්ලගෙන ගියපු අනිත් පාර්ශවයේ අය ඔබත් එක්ක තරහින් ඉන්න පුළුවන්. ඔවුන්ට ඉගෙන ගන්න ලැබුණේ. ඔවුන් කුඩු ගගහ ඉඳලා ජීවිතේ නාස්ති කරගත්ත පුතේ. ඔයා හොඳට ඉගෙන ගත්තා. ඔයාට රස්සාවක් ලැබුණා. අර වලපල්ලේ ඉඳගෙන කුඩු ගහන අය ඔබත් එක්ක ඊර්ෂ්‍යාවෙන් ඉන්නේ. ඔවුන් ඔබව ඇල්ලුවයි නැතයි කියලා ඔවුන්ගේ දඩුවමේ වෙනසක් වෙන්නේ නැහැ. ඔවුන්ට කොහොමත් එකයි. ඒ නිසා අර පරණ ඇරියස් එක ගන්නත් එක්ක ඕක දැන් එක විදිහක් හොඳ රස්සාවක් හැම්බෙලා ටිකක් උඩින් යන්නේ කියන ඊර්ෂ්‍යාවත් එක්ක ඔවුන් ඔබව අදින වලට. ඔව් සරූත්‍රියා. ඌ තමයි ඔත්තු බැලුවේ. දැන් ඔබ මොකද කරන්නේ? දැන් කොහමද එකට කූඩුවේ ඉද්දී ඔබ සැකකරුවෙක් විදිහට රක්ෂිත බන්ධනාගාරයට යනවා. දන්නවද එහි තියෙන සනීපේ වතුර බාල්දි පහයි ඔබට නාගන්න වෙන්නේ. දන්නවද සැමන් ගහනවා කියන්නේ මොනවද කියලා? සැමන් කාලා නෙමේ පුතේ. සැමන් ගහලා නිදාගන්නවා කියන්නේ එක්කෙනාට එක්කෙනා හේතු වෙලා නිදාගන්න තියෙන්නේ. පැදුරු වෙලලා දෙන්නේ නැහැ පන්සලේ බණවඩුවේ වගේ බුදියන්න. ඔබේ බඩට හේතු වෙනවා අනිත් කෙනාගේ බඩ. ඔබේ පිටට හේතු වෙනවා අනිත් කෙනාගේ පිට ඔබේ කකුල් දෙක තව කෙනෙක්ගේ බෙල්ලේ තව කෙනෙක්ගේ කකුල් දෙකක් ඔබේ මූණේ ඔබට දඟලන්නවත් බෑ හැරුණේ වම් මැලේටද එළි වෙනකන් එහෙම තමයි ඔබ දැඟලුවොත් ගහනවා එහා පැත්තේ ඉන්න එක්කෙනා පයින් සමහර විට වදින්නේ මූණට කුණු හරපෙන් බනින්නේ ඔබට කොහොමද ඒ සනීපේ රෑ එල්ලි වෙනකන් එක ඇලෙන් ඉන්න ඕන උදේ නැගිටලා බලනකොට වම් ඇලෙන්නම් හිටියේ තැම්බිලා ඒ පැත්ත ගල් ගහලා වගේ රිදෙනවා. එහෙම හරි ඉඳලා උදේ නැගිටලා ඔබට සැනසීමේ ඉන්න පුළුවන් කියලාද හිතන්නේ? බෑ. කලින් හිර ගෙදරට ආපු පරණ වැඩිකරුවන්ගේ මුත්‍රා බාල්දිය අදින්න වෙනවා ඔබට. ඔවුන්ගේ පානිපා කරන්න වෙනවා. ඔවුන්ට වතුර අදින්න වෙනවා. වැසි කිලියකට යන්න පුළුවන් කියලාද ඔබ හිතන්නේ? යන්න බෑ ඒවට. ඒවා තමයි අපාය. ඉන්න ඕන පැය දෙක තුන පොලිමේ. එක පාරක් ගියාට පස්සේ ඔබ හිතා ගන්නවා ආයෙත් නෑ මේකට. ඔබ කන්නැතුයි. වේල් දෙක තුම නොකා ඉන්නවා. සිරකරුවෝ වැසිකිළියට යන්න වෙනවට. ඒ තරම් අපායක්. හිතන්න කොච්චර දුකක් විඳින්න වෙනවද? අපි යෝජනා කරනවා පාසල්වල විදුහල්පතිවරුන්ට ජීවිතේ දිනපු අය ගෙනල්ලා තරාත්මක චින්තන වැඩසටහන් එහෙම කරන අතරේ ඔබ දවසක ගෙන්නන්න බන්ධනාගාර කොමසාරිස්වරයෙක්ව ඔබ ගෙන්නන්න බන්ධනාගාර අධිකාරිවරයෙක්ව පාසලට ගෙන්වන්න බන්ධනාගාරයක ජේලර්වරයෙක්. ඔවුන්ටම කියන්නේ ඔයනි අනුන්ගේ පව්වලට කරගහලා හිරගෙදර ගියපු අයගේ දුක. ඔවැනි වැරදි කරන තැන, කසිප්පු බොන තැන, අරක්කු පෙරන තැන, කුඩු ගහන තැන, ගංජා ගෙනියන තැන ඉඳලා නිකන් අනුන්ගේ පව්වලට කරගහලා හිරේ ගිය අය විඳින දුක. අර ළමයිට කියන්නේ හිරගෙදර තියෙන දුක ගැන කියන්න, කණ්ඩ වෙන විදිහ ගැන කියලා දෙන්න. නිදණ්ඩ වෙන විදිහ ගැන කියලා දෙන්න. බය වෙයි විදුහල්පතිතුමනි දරුවෝ බය වෙයි එහෙම තැනක ඉන්නවත්. ඒව තමයි වෙන්න ඕන දැන්. අපේ ගම්වල ඉන්න තරුණ ළමයිට තියෙනවා පුදුම අසනීපයක්. පාරේ හම්බෙන ඕඩෙම જાති එක්කෙනෙක් එක්ක විනාඩිය විනාඩිය කදේ දාගෙන ඉන්න ඕන. ඒතර දුම්බොනේ කාලඟට ගිහිල්ලා ඒකිනුත් ටිකක් බොන්න ඕන. ගංජා උරණේ කාලඟට ගිහිල්ලා ඒකිනුත් ටිකක් බීලා ෆ්‍රෙන්ඩ්ෂිප් එක පෙන්වන්න ඕන. ඕනේ ජහජරා වැඩක් කරන කෙනෙක් ගාවට ගිහලා අපි යවුවට නැතත් මුන් එක්ක ඉන්න ඕන. උනුත් ඕන වෙන. උන් මොකටද ඕනේ වෙන්නේ? උන්ගෙන් මොනවද ඔබට මෙච්චරකල් ලැබිලා තියෙන්නේ? නරක වැඩකටමනේ ඕනේ වෙන්නේ. හොඳ වැඩකට ඕනේ වෙනවද? තැන් තැන් වල එවැනි අය රැස් වෙන තැන් වල ගිහිල්ලා එතන එක දාගන්න ගියාම ඔන්න ඔය විදිහේ නොහිතපු කරදරවලට ඔබව කොටු වෙන්නට පුළුවන්. අන්න ඒ නිසයි සිංහාලෝවාද සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ අවේලාහෙහි වීදි සංචාරය කිරීම නොකළ යුතුම දෙයක් කියලා කිව්වේ. හැමදාම හැන්දෑවට වැඩ ඇරලාපු ගමන් හන්දියට ගිහිල්ලා ටිකක් ඉඳලා එන පුරුද්දක් තියෙනවා නම් නතර කරගන්න පුතේ. ඒ ගිහිල්ලා රස්තියාදුකාරයෝ එක්කයි ගංජාකාරයෝ එක්කයි කුඩුකාරයෝ එක්කයි එකට ඉඳලා ඔබට ලැබෙන තියහපතක් නැහැ. ඒවා හරි මෝඩ වැඩ. මේ සමාජයේ මිනිස්සුම කියනවා Facebook එකෙත් කියන කුඩුකාරයෝ කියලා කොන් කරන්න එපා. ගංජකාරයෝ කියලා කොන් කරන්න එපා. උන් හරි සුන්දර හිත් තියෙන මිනිස්සු කියලා. කවුද එහෙම කියන්නේ? කුඩු ගහන උම්ම තමයි. ගංජ ගහන උම්ම තමයි. ධම්මදීප හඳුරුව කියනවාද එහෙම? ඔබේ අම්මා කියනවාද එහෙම උන් හරි සුන්දරේ උන් කොන් කරන්න එපා පුතේ ගංජා ගැහුවා කියලා උඩුත් මිනිස්සු ආශ්‍රය කරන්න කියලා අම්මා කියනවාද? ඔබේ තාත්තා කියනවාද? ඔබේ පෙම්වතිය කියනවාද? එහෙම කියන්නේ නෑනේ. උම්මනේ කියන්නේ. Facebook එකේ දාන්නේ උම්මනේ. සුන්දර හිත් තියෙනවා නම් පුතේ ගංජා ගහනවද? සුන්දර හිත් තියෙනවා නම් කුඩු ගහනවද? ගංජා බීපුවම හරි කලාත්මක වෙනවලු. නිර්මාණශීලී වෙනවලු. අමුතු කලාත්මක අදහස් වෙනවලු. කවුද අනේ ඕවා කියන්නේ? කටහඬ ලස්සන වෙනවලු. හොඳ බර ගැඹුරු කටහඬක් එනවලු. දැන් බලන්න මේ ධර්මදේශනාව දේශනා කරන ධම්මදීප හාමුදුරුවන්ගේ හඬ ගැඹුරු නැද්ද? ඇයි ඒක පෞරුෂවත් නැද්ද? මේ ධර්මදේශනාවේ මුලට අගට ඔබට කතා කරන මගේ නම ඔබට කියන ගයශ්‍රී ගමගේ මාධ්‍යවේදියාගේ හඬ සුන්දර නැද්ද? ඒ හඬ ගැඹුරු නැද්ද? ඒ හඬේ දැවැන්ත පෞරුෂයක් නැද්ද? දැන් ඕවා මේ කියන්නේ ගංජා ගහලාද? බොරු කතානේ, බොරු කතානේ පසුගිය සතියක අඟහරුවාදා ධර්මාසනෙන් අපි ඔබට කිව්වා මතකද අපේ රටෙත් ඉන්න සමහර ඒඩ්ස් රෝගීන් හරි කැමති Tamanට හැදිච්ච මේ කරුම ලෙඩේ අනිත් අයටත් බෝ කරන්න. අන්න ඒ වගේම ඒඩ්ස් වගේම හූනියමක් තමයි ඔය ගංජා බොණ්ඩ ඇබ්බැහි වීම. දුම් බොණ්ඩ ඇබ්බැහි වීම. හෙරොයින් වලට ඇබ්බැහි වීම. අරක්කු වලට ඇබ්බැහි වීම. ඔය කොයිකෙත් ප්‍රතිඵල එකයි. මාධ්‍ය වෙනස් වුණාට ප්‍රතිඵලය එකයි. ගංජා බොන්න පුරුදු වෙච්ච මිනිහට, කුඩු ගහන්න පුරුදු වෙච්ච මිනිහට ඒක නිසාම අහිමි වෙච්ච දෙයක් තියෙනවා. අහිමි වෙච්ච කොටසක් තියෙනවා. ඔවුන්ට ඔවුන්ගේ වැදගත්කම අහිමි වෙලා, ඔවුන්ට වැදගත් මිනිස්සුන්ගේ ප්‍රසාදය අහිමි වෙලා. අපේ රටේ මිනිස්සු බොබ් මාලගෙන් අරන් තින්නේ ගංජා ගහපු එක විතරනේ. Tamange ජාතිය වෙනුවෙන් කතා කරපු එක අරගෙන නෑනේ. සෙරප්පු නොදාය හිටපු එකයි නාන්න නැති එකයි ගංජා ගහපු එකයි විතරයි අපේ රටේ තරුණයෝ අරගෙන තියෙන්නේ. බොම්මාලගෙන් ඒ ටික ඇර වෙන ගණ්ඩ දෙවල් තිබ්බා ඒ ගත යුතු ටික ඇර නොගත යුතු ටික ගත්තා. ඒකනේ අපි කියන්නේ මෝඩයි කියලා. වෙනම ගංජා සමාජයක් තියෙනවා. ඔවුන්ගේ කතා බහක් තියෙනවා. ඔවුන් රැවුල කපන විදිහක් තියෙනවා. කොණ්ඩේ වවන විදිහක් තියෙනවා. ඒකත් එක්ක හදාගත්ත සමාජයක් තියෙනවා. මේ කොහෙවත් ඉන්න ඕ ලෙවල් ෆේල් වෙලා ගෙදර ඉන්න අමු මෝඩයින්ට හිතෙනවා ඒක තමයි ලෝකේ කියලා. ඔන්න හිතන්න ඔබට ඒක ලොකු නම් ඔබ ඔය කියපු අමු මෝඩයින්ගේ ගොඩේ පුතේ ඉන්නේ. ඔබ පුළුවන් නම් මට ඔප්පු කරලා පෙන්වන්න ඔබ එහෙම නෙමෙයි කියලා. ඒ වලට වැටිච්ච මිනිහා හදන්නේ හැමතිස්සෙම තවත් එකෙක් ඒ වලට ඇදගන්න. ඔවුන් මුලින් ගංජා දෙන්නේ නිකන්. බලන්න ඔබේ හෘද සාක්ෂියට එකඟව එහෙම නෙමෙයිද උනේ. අමාරුවෙන් හම්බ කරලා ගත්ත සල්ලි ඇඟපත වළංගු නෑ. ඇඟපතේ හයිය නෑ වැඩක් කරන්න. හොරකම් කරලා අම්මගෙන් තාත්තගෙන් හොරා කාපු සල්ලි වලින් ගත්ත කුඩු, ගත්ත ගංජා නිකන් දෙනවා යාළුවන්. හැමදාම දෙනවද? නෑ ඇබ්බැහි වෙනකන් විතරයි දෙන්නේ. ඇයි ඒ? එයාලට ඕන ඔය වලට ඇද ගන්න. මොකද උන්ට අහිමි වෙච්ච දෙයක් තියෙනවා. ඔවුන්ගේ පිරිමිකම උන්ට අහිමි වෙනවා. කායික ශක්තිය උන්ට අහිමි වෙනවා. විවාහ ජීවිතයක් තෘප්තිමත්ව ගත කිරීමේ හැකියාව ඔවුන්ට අහිමි වෙනවා. දිගට ගංජා බොද්දි කුඩු ගහද්දි, දුම්බොද්දි, අරක්කු බොද්දි, පිරිමින්ගේ පිරිමිකම බලන් ඉද්දි පිරිහෙනවා. ඒක වුන් කියයිද? ඒක කියයිද එළියට ඇවිල්ලා? නෑ කියන්නේ පිස්සුද බන් ධම්මදීප හාමුදුරුව කොහොමද දන්නේ බොරුනේ? ඕම කියයි. ඔබ ඔවුන්ගේ කලිසම ගලවලා බලන්නද ඇත්තද කියලා. ඒත් මේක ඇත්ත. මේක තමයි ඇත්ත. ඔවුන් මේක කියන්නේ නෑ. එහෙම වුණා මේ පෞල් ජීවිත කැඩිලා කුඩු වෙනවා. ඒ ඉන්න බිරින්දෑවරු වෙනත් ඇසුරක් හොයාගෙන යනවා. වෙනත් පිරිමින්ගේ දරුවෝ ඒ ගෙවල් වල හැදෙනවා අපේ ගම්වල ගෙවල් වල ගිනි ගොඩවල් ලැබිලෙනවා මිනී මරා ගන්නවා දරුවෝ මරනවා කොතනද මුල කොතනද මුල කවුරු හරි යාළුවෙක් හිතවත්කමට මතන් කියලා දීපු මේ හූනියම ආදරෙන් බාර අරගෙන පාවිච්චි කරපු තැනයි මුල ඔබ නවත්තන්න ඕන එතන ඔය හැමදේම ඔහොම සිද්ධ වෙලා අපරාධකාරයෙක් සමාජයේ ඉස්සරහ නිර්වත් වුණාට පස්සේ අපේ සමාජයේ මිනිස්සු කියන අමුතු කතාවක් තියෙනවා. දැන් ඔන්න මේ දවස්වලත් ඔබට ඒක ඇහෙනවා. කවුද මේ අපරාධකරුවන්ව නිර්මාණය කළේ? මේ අපරාධකාරයින් නිර්මාණය කළ සමාජ ක්‍රමය විනාශ කර යුත්තේ කෙසේද? මේ අපරාධකාරයින් නිර්මාණය කරලා සමාජයට මුදා හරින ලද තිරය පිටුපස හිටපු අය කවුද? ඔවුන් තමයි වැරදි. ඔහුව නිර්මාණය කළ සමාජ ක්‍රමය මේ සමාජ ඉදිරියේ නිර්වත් කළ යුතුයි වගේ නිකන් ගොම් පාට් අපිට ඇහෙනවා. එහෙම එකක් නෑනේ. කවුදනේ අපරාධකාරයෝ නිර්මාණය කරන්නේ? උන් තමයි නිර්මාණය වෙලා එන්නේ. අපරාධකාරයෝ තමයි නිර්මාණය වෙලා මේ සමාජයට එන්නේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මේ සමාජයේ එවැනිම හොරු ටිකක් ඉන්නවා. එවැනිම පව්කාරයෝ ටිකක් ඉන්නවා. අපරාධකාරයෙක් හැදීගෙන එනකොට අන්නේ අපරාධකාරයව රකින්න පෝෂණය කරන දැන් මං ඔහොම කිව්ව ගමන් ඔබ කල්පනා කරන්නේ ඇමතිවරු ගැන පාලකයෝ ගැන උන් තමයි අපරාධකාරයෝ ළඟ තියාගෙන රකින්නේ ඊට මෙහා බලන්න ළඟ ඊට මෙහා බලන්න ළඟ අනුන්ගේ වතු වලින් හොරෙන් පොල් අහුලලා අරන් එනකොට අඩුවට මිලදී ගන්න බලන් මුදලාලිලා නැද්ද ගම්වල පොල් හොරා නඩත්තු කරන්නේ කවුද එතකොට පොල් ගොවියාගෙන් පොල් ගෙඩිය ගන්නේ රුපියල් 38ට නම් පොල් හොරාගෙන් පොල් ගෙඩිය රුපියල් 15ට ගන්න පුළුවන්. ඌ ඒව අරගෙන ගිහිල්ලා මොකද කරන්නේ? කසිප්පු වනවා. උඩු ගහනවා. උඩු ගහන්නනේ ඔය කොල්ලෝ. ඒ නිසා පොල් ගෝණියටම රුපියල් 200ක් දුන්නත් ඇති. උන් කීයේ දුන්නක් ගන්නවා. දැන් කුඩුකාරයෝ පිළිබඳ ප්‍රසිද්ධිය විවේචනය කර කර ඉන්න මුදලයි පිටිපස්සෙන් කුඩුකාරයන්ගෙන් පොල් ගන්න නැද්ද? අරගෙන කුඩු ගහන්න කියලා සල්ලි දෙන්නේ නැද්ද? දැන් කවුද මේ කුඩුකාරයෝ නඩත්තු කරන්නේ ඇමතිවරු විතරක්ද? නිලධාරි විතරක්ද මුදලාලිලත් කරනවා. මුදලාලිලා විතරක් නෙවෙයි අම්මේ තාත්තේ. ඔබත් සමහර විට කලා වෙන්න පුළුවන්. සමහර මිනිස්සු ඉන්නවා ගෙදරට අඩුවට බඩු අරන් එනවා. සමහර විට අයන් එකක්. සමහර විට ෆෝන් එකක්. එහෙම නැත්නම් වාහනවල ජැක් එකක්. වාහනයක සයිඩ් කණ්ණාඩියක්. නැත්තම් රයිස් කුකර් එකක් විදුලි පංකාවක් උස්සගෙන ඇවිල්ලා මේ කරන් 500ක් දෙන ටක් ගාලා ඔබ දන්නවා මේ කුඩුකාරයෙක් කොහෙන් හරි හොරකම් කරපු එකක් 500කට මේක ලාභයිනේ මේ ස්ටෑන්ඩ් ෆෑන් එක 6000ක් වෙනවා කඩේ මේක වැඩි කල් පාවිච්චි කරලත් නැහැ මේ තව පැකින් නේම්මමයි 500ක් දීලා ගන්නවා ටක් ගාලා ආ මගේ කාර් එකට හරියනවා ඔබ ලයිට් කන්නඩිය ඔක කුඩු කාර්යය තමයි හොරකම් කරපු එකක් තමයි හැබැයි ගන්නවා දැන් කුඩු කාර්යය නඩත්තු කරන්නේ ඇමතිවරුද ඇමතිවරු විතරක්ද මුළු සමාජයම එකතු වෙලා මේ පව්කාරයින්ව නඩත්තු කරනවා පින්වත්නි කවුරුවත් හිතුවද ඔය ගැන කාටවත් මතක් වුණාද ඔන්න ධර්මාසනයෙන් තමයි ඒකත් අපි කිව්වේ. ඒ විතරකුත් නෙමෙයි. තව තියෙන පෞකාර වැඩ සමහර තැන්වල එක යායට කොන්ක්‍රීට් දාන්න තියෙනකොට මේසන් බාසුණාට කියන කොන්ක්‍රීට් එක අපි දාලා දෙන්නම් ඉතුරු ටික ඔයා කරන්න. කවුද දැන් කොන්ක්‍රීට් අරන්නේ? තාත්තයි දුවයිද? නෑ තාත්තා දන්නවා කුඩුකාරයින්ට 500 500 දීලා අනපල්ලා කිව්වනම් කුඩු ගහලා ඇවිල්ලා රැලි වෙනකන් අනාන දානවා. දැන් එක පැත්තකින් කුඩු ගහන්න උදව් කරනවා. තව පැත්තකින් තව මිනිහෙක්ගේ ජීවිතේ වලපල්ලට දාන්න තල්ලු කරනවා. තව පැත්තකින් තව එකෙක්ගේ ශ්‍රමය හූරගෙන කනවා. මුළු දවසම පැය 18ක් විතර වැඩ ගන්නවා රුපියල් 500ට. මොන්න පවුද ඔය? දැන් ඔය පොළවේ පය ගහලා ඉන්නේ කොහොමද දරුවොත් එක්ක? කුඩුකාරයින්ට කුඩු දීලා දාගත්ත කොන්ක්‍රීට් එක උඩ ටයිල් අල්ලලා දරුවොත් එක්ක සැනසීමෙන් ඉන්න පුළුවන්ද? සාපලත් බිමක් ඕක. ඒ නිසා මේ පාලකයන්ටම ඇඟිල්ල දික් කර කර ඉන්නේ නැතුව මුළු සමාජයම එකතු වෙලා අවස්ථාවාදීව මේ අපරාධකරුවන් නඩත්තු කළා නේද? වරදට උඩගිඩි දුන්නා නේද කියන එක හිතන්න. එතන ඉඳලා නතර වෙන්න. ඒ නිසා අපි සමාජයේ අලුත් මතයක් හදමු. මේ සමහර മന്ത്രിවරු ඇමතිවරුත් කියනවා මේ මේ පිටුපස්සේ ඉන්න මෝඩානේ කළා යයි වැරදි. සමාජ ක්‍රමයයි වැරදි. අවස්ථාවාදී මිනිස්සු එහෙම තමයි. වැරදි කරලා කියනවා මම නෙමෙයි ඒ අවස්ථාවයි වැරදි කියලා. ඒ අවස්ථාව උදා කරපු අයයි වැරදි කියලා. එහෙම එකක් නෑ පින්වත්නි. කපටිකමට කම්මැලිකමට පහසුවෙන් මුදල් උපයන්න වැරදි වැඩ කරලා වැඩේ වැරදුනාට පස්සේ එහි වගකීම මේ සමාජයට බාර දෙනවා නම් ඒක හතරබීරි කතාවක් නේ නේද හැම වැරදිකාරයෙක්ම වැරදි කරලා අහු වුණාම එයාලා කියනවා එයාලා නෙමෙයිලු වැරදි මේ සමාජ ක්‍රමයයි වැරදි. අනේ අපි කිව්වද කුඩු විකුණන්න? අපි කිව්වද ගංජා ගහන්න? අපි කිව්වද ගණිකා සේවයේ දෙන්න කියලා. එයාලානේ කලේ. එයාලගේ තියෙන කපටිකමට, කම්මැලිකමට හිතන්න හදිසියේ තාත්තා මැරිච්ච වෙලාවක දරුවෝ බඩගින්නේ අඩද්දි ධෛර්ය සම්පන්න අම්මගේ පපුව ආයෙත් උණු වෙලා සිව්මැලි දෑත ගැන නොහිතක් කළුගල් වැඩපොලේ වැඩට ගියේ හාන්සි වෙලා හොයන සල්ලිවලට වඩා මහන්සි වෙලා හොයන සල්ලි නම්බුකාරයි කියලා හිතපු ඉන්න නේද? ඔය ආයෝජන කලාපවල වැඩ කරන රත්තරන් දුවලා ලස්සන නැතුවද කොච්චර ලස්සන දුවලාද එතන ඉන්නේ? උදේ හිට රෑ වෙනකන් හිටගෙන මුන්න දහ දුකක්ද විඳින්න රුපියල් 18 10 පඩියට ඔය ලස්සනම පාවිච්චි කරලා ඔය ඇඟම පාවිච්චි කරලා එක රැයට පැය දෙකට ඔය 18000 යන්න පුළුවන්. හැබැයි ඒක හෘද සාක්ෂියට එකඟ නෑ. හාන්සි වෙන්න කැමති නැති හින්දා මහන්සි වෙන්නේ. හිතන්නකො මැද පෙරදිග ගිය අම්මලා අපේ මේ සිරස් FM ගුවන් විදුලිය අඟහරු වල ධර්මාසනේ හුඟක් අහනවා. සයිප්‍රසේ ඉන්න මැද පෙරදිග ඉන්න අම්මලා ඒගොල්ලෝ අඬනවා කතා කරලා අනේ අපි අපිට දෙන්න පුළුවන් එකම දේ තමයි ධර්මාසනේ විකාශය වෙන වෙලාවට ගෙදරට කෝල් එකක් දීලා කියනවලු පුතේ බනහන්න දුවේ බනහන්න අපි නැති ටිකේ ධම්මදීප හාමුදුරුව කියන දේ අහන්න ධර්මාසනෙන් කියන දේ අහන්න ඒ අම්මලා අපිට පින් දෙනවා අපිට කියනවා විඳින දුක ඒ අම්මලා සමහර අය නිදියන්නේ ඉඳගෙන සමහරු නිදන්නේ කුස්සියේ 12:45ට නිදාගෙන 3:45ට අවදි වෙන්නේ ඇයි ඒ දුක විඳින්නේ දුක් විඳලා නම්බුකාර විදිහට දරුවන්ට කන්න දෙන්න ඕන හින්දා ඒ නිසා මේ පෞකාර කම්මැලි කපටි මිනිස්සු ඒගොල්ලොන්ගේ ලේසියට පහසුවට වැඩිපුර මුදල් හම්බ කරන්න ඔය කරන කැත වැඩ සමාජ ඉදිරියේ සාධාරණීකරණය කරන්න එපා ගණිකාවක් නිර්මාණය කරන්න මේ සමාජයමයි කියලා කියන්නපා අපි මොනවද කළේ අපි කිව්වද යාලට ගණිකා සේවයට යන්න කියලා අපි කිව්වද යාලට ගණිකා රස්සාව තෝරගන්න කියලා අපි මොනවද කළේ සමාජය නිර්මාණය කරන්නේ එයාලා නිර්මාණය වෙලා එනවා තියෙන කපටිකමට අනේ හැමෝටම ප්‍රශ්න තියෙනවා පින්වත්නි බඩගින්න හැමෝටම පොදුයි දරුදුක හැමෝටම පොදුයි ඒ දහදුක් විඳලා හෘද ශාක්ෂියට එකඟව පිරිසිදු සල්ලි හොයන නම්බුකාර මිනිස්සුන්ට ඔය වගේ කතා කියලා අවනම්බු කරන්න එපා. ඔවුන්ගේ ගෞරවය හැල්ලු කරන්න එපා. ඔවුන්ටයි මේ සමාජ වටිනාකම හිමි වෙන්නට ඕන. ඒ වගේම බෝසත් පින්වත්නි අපිට අලුත් යෝජනාවක් තියනවා කරන්න. අඟහරුවාදා ධර්මාසනයේ දේශනාව මේ රටේ වැදගත් තනතුරු වල ඉන්න බලධාරීන් අහනවා. සමහර අය වගකීමක් විදිහටම අහනවා. අපේ රටේ රාජ්‍ය නායකයන්ට පවා ඒ තොරතුරු යන බව අපි දන්නවා. මේ මද්ද්‍රව්‍ය භාවිතය පිළිබඳ අපි සමීක්ෂණයක් කළා. මුල්ම වතාවට මද්ද්‍රව්‍ය මිලදී ගත්තේ කොහොමද? බය නැතුව ගිහිල්ලා කඩෙන් දුම්මැටි අරගෙන තියෙනවා පුංචි ළමයි. කොච්චර කිව්වත් ওই කඩවල් වල පිටිපස්සේ දුම්බොණ්ඩ තැන් හදලා තියෙනවා. පන්ති යන සාමාන්‍ය පෙළ වයසේ ළමයි දුම්බනවා. හැම නගරයකම එහෙම තැන් පහක් හයක් තියෙනවා. ඒවා හැමදාම අපරාධය කරමින් පරපුරෙන් පරපුර මේ රත්තරන් අම්මලගේ දරුවෝ විනාශ කරනවා. අපි කරනවා යෝජනාවක්. ගරු ජනාධිපතිතුමා මද්ද්‍රව්‍ය නිවාරණය සඳහා ඉතාම අවංක චේතනාවෙන් කැපවෙන වග මුළු ජාතියම දන්නවා. තන්නේ සටනක් ගෙනියන්න කියන එක අපිට පේනවා. මේ රටේ බුද්ධිමත් මිනිස්සු එක දකිනවා. එහි සම්පූර්ණ ගෞරවය ජනාධිපතිතුමාට හිමි වෙනවා. ඡාතියේම ගෞරවය හිමි වෙනවා. මෙන්න මේ යෝජනාවත් සලකා බලන්න. අපි කොච්චර නීති දැම්මත් හංගලා මේ මද්ද්‍රව්‍ය තවත් පුංචි ළමයට විකුණනවා. Tamanට කීයක් හරි හම්බ වෙනවා නම් ළඟ ඉන්න එකව පාවල දෙන්න අපේ මිනිස්සු දෙපාරක් හිතන්නේ නැහැ. අපි පාවිච්චි කරමු මේ දුර්වලකම. සුද්දගේ කාලේ ඉඳලා පාවල දෙන්න ඉතින් මෙහෙම જાතියක් තව නෑ මේ ලෝකේ. පාවල දීමෙන් කප් ගහලා ඉන්නේ. අපි වෙනම ඒකකයක් හදමු තියෙන සියලු නව මාධ්‍ය හරහා තොරතුරු ලබා ගත හැකි Facebook, Viber, WhatsApp, Imo ඔය ආදී සියලු නව මාධ්‍ය හරහා අපි කියමු මිනිස්සුන්ට හොයේ හරි කඩේකින් අවුරුදු 20ට අඩු දරුවන්ට දුම් වැටේ අලවි කරොත් වෙනත් මත්ද්‍රව්‍ය අලවි කරොත් හොරෙන් ඡායාරූප අරගෙන එවන්න මේ විශේෂ ඒකකයට ඔප්පු කරන්න පුළුවන් විදිහට එවන්න අන්න එහෙම ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි සහිතව ඡායාරූප ලැබුණ ගමන් අදාළ ආයතන වලට කියන්න ඒ වෙළඳසැල වටලන්න. ඔප්පු කරන්න සාක්ෂියක් තියෙනවා. පුංචි ළමයෙකුට මද්ද්‍රව්‍ය විකුණනවා. වටලන්න. ඒ කඩේට බය නැතුව ලක්ෂ පහක් දඩ ගහන්න. ලක්ෂ පහෙන් ලක්ෂ දෙකමාරක් අර තොරතුරු දීපු කෙනාට දෙන්න. ලක්ෂ දෙකමාරක් දෙනවා කිව්වොත් දවස ගානේ පොටෝ ගගහ එවයි ඔබතුමාට මාස 6ක් යනකොට මේ ළමයි ටික උකෙන් ගලව ගන්නට පුළුවන්. කුඩු ගහන තැන, කුඩු විකුණන තැන පෙන්වන්න කියන්න ලක්ෂ දෙකමාරක් දෙනවා කියන්න. වැරදි කරුවට දඩ ගහන්න ඒකෙන් භාගයක් ඔත්තුව දීපු කෙනාට දෙන්න. ඒකම රස්සාවට කරන අය නියතකොට. ඒ නිසා අද දවසේ මෙතෙක් වෙලා ඔබට මේ උගුර ලේ රහ වෙනකන් මේ දේවල් කිව්වේ. මේක මහා විනාශයක් නිසා. සිල්පද පහෙන් ඒ සිල්පදයට මහා සිල්පදය කියලා කිව්වේ නිකන් නෙමෙයි. මද්ද්‍රව්‍ය භාවිතය නිසා ඊට පෙර කියාපු සිල්පද හතරම කඩ කරන්න මිනිහෙක් පෙළඹෙනවා. මේ අන්තිමට කියන එක හොඳට හිතට ගන්න. මද්ද්‍රව්‍ය පාවිච්චි කරලා මත්කුඩු බීලා, ගංජා බීලා කැරකි කැරකි පාවෙවි ඔහෙ 100ක් පතන්න නැතුව ඉන්නනේ ආස. ඔහොම ඉඳලා බලන්ඩ ඔබ වැඩි කල් යන්නේ මැරෙනවා. ඔබ ඔහොම මැරිලා ගිහිල්ලා ඊළඟ ජීවිතේ උපදින්නේ කොහොමද දන්නවද? ආන් අර මත් වෙලා හිටපු විදියටම තමයි. 100ක් පතක් නැහැ, කල්පනාවක් නැහැ. මනස සෙමින් වැඩෙන දරුවෝ වෙලා උපදින්නේ දැන් කොහමද? එහෙම ආසද? ආස එහෙමනම් දිගටම මත් වෙලා ඉන්න. ආස එහෙමනම් දිගටම ගංජා බොන්න. ඒ නිසා රත්තරන් දරුවෙදී ඔබේ ජීවිතේ වටිනාකම හඳුනාගෙන ඔය හුනියමෙන් ඔය පාපෙන් ඔය කරුමෙන් ගැලවෙන්න. ආදරණීය අම්මේ අප්පච්චි ඔබ ඔබේ දරුවන් ගලවන්න. ගෙදරින් එළියට බහැලා යද්දි මතකනේ ඊයේ රෑ කියපුවා ආන් ඒ ටික ඔළුවේ තියාගෙන ගිහින් වරෙන් මම අම්මා කියලා ඔළුව අතගාලා කියන්න පුතාට. අම්මා තාත්තත් පරිස්සමට ගමනක් බිමනක් ගිහිල්ලා ගෙදර එන්න. මතකනේ අපි මුලින් කියාපුවා ඔබ සතුටින් ඉන්නේ. ඔබ hina වෙලා ඉන්නේ. ඔබට කරදරයක් එනකන් විතරයි. ඔබ හොයාගෙන කරදර ළඟ ළඟම එනවා. පරිස්සමින් ඉන්න. ජීවිතය කියන්නේ සෙල්ලමක් නෙමෙයි. ඔබ ඉදිරියේ ලොකු අවදානමක් තියෙනවා. ගෙදරින් එළියට බහිද්දි එහෙම නැත්තම් උදේ පාන්දර අවදි වෙච්ච ගමන් තෙරුවන් නමදින්න පුළුවන් නම් අபிසම්විදාන පිරිත වගේ පිරිතක් කියලා ආරක්ෂාව සලසගන්න සිරස ගුවන්විදුලියන්නේ ශ්‍රවණය කරන්න. මේ අඳුරු ජීවිත ගමනට ධර්මයේ ආලෝකය ලබා ගන්න. ලබන සතියේ අඟහරුවාදා රාත්‍රී 9:05ට ධර්මාසනයේ ධර්මදේශනාවෙන් හමු වෙන තෙක් ඔබට තෙරුවන් සරණයි. සිරස FM ධර්මාසනය වැඩම කොට වදාළ දිවුලපිටිය බරවාවිල ශ්‍රී අභිනවා රාමාදීපති පූජ්‍යපාද හින්දුවාවේ ධම්මදීප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා